42 වෙනි සතිය ආරම්භ කරමින් මේ සඳුදා දවසේ අප නැවුම් මාතෘකාවක් සමගින් ඔබව හමුවන්නේ. මේ සතිය පුරාවට ස්වාමීන් වහන්සේ අපට කියා පහදා දෙන්නේ විරාගානුපස්සනාව පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව පැවැත්වෙන පළමු සද්ධර්ම දේශනාව පවත්වන්නට අද සඳුදා දවසේ ධර්ම සභාවට වැඩම කොට වදාළ අවසරයි පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදුනාදනම්වා පිළිගනිමු.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 විරාගානුපස්සනං භාවෙන්තු රාගං පදහති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ චිත්තසංතානය සකස් කරගන්න ඕනේ නිවැරදි සිතුවිලි ඇති වෙන විදිහට මේ වැඩපිළිවෙලේ අරමුණ කවදා හරි දවසක රහතන් වහන්සේගේ චින්තනයට ළඟා වීම. එහෙම අරමුණක් අපිට තියෙන්න ඕන. රහත් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ මේ ලෝකේ අපි එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට දැනෙන්නේ ඒ ඒ කෙනාගේ දැක්ම අනුව. නේද? එක්කෙනෙකුට ලෝකය දැනෙන විදිහට නෙවෙයි තවත් කෙනෙකුට දැනෙන්නේ. එක්කෙනෙකුට තමාව දැනෙන විදිහට නෙවෙයි තවත් කෙනෙකුට තමාව දැනෙන්නේ මාව. මම කියලා කියනකොට අපිට අපි හැම කෙනෙකුටම මම කියලා යම්කිසි හැඟීමක් තියෙනවා. හඳුනා ගැනීමක් තියෙනවා. ඔක්කොටම එක වගේ කියලා හිතන්නේ. නෑ. නේද? යම්කිසි කෙනෙකුට මට මට දැනෙන්නේ මං ගැන මං ගැන මේ විදිහට නම් තවත් කෙනෙකුට එයා තව කෙනෙක් ගැන දැනෙන්නේ වෙනස් විදිහට මහා ඔළුව නරක් වෙන කතාවක් මම මේ කියන්නේ. හැබැයි අපි හිතාගෙන ඉන්නේ නම් කොහොමද? මට මාව දැනෙන්නේ යම් තේද අනිත් අයට අනිත් අය දැනෙන්නේ ඒ විදිහටම වෙන්න ඇති කියලා තමයි හිතාගෙන ඉන්නේ. මට මාව දැනෙන්නේ යම් විදිහකටද අනිත් අයට අනිත් අයව දැනෙන්නේ මට මාව දැනෙන විදිහටමයි කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් ඒක එහෙම නෙමෙයි කියලා දන්නවා. හරි. එතකොට එහෙනම් ඊළඟට ඒ වගේම තමයි තව අපි මෙහෙම කිව්වොත් මට මාව දැනෙන විදිහට මට මාව දැනෙනවනේ මට මාව දැනෙනවා මං කියලා දැනෙනවා යම් කිසි විදිහකින් දැනෙනවා මට මාව දැනෙන විදිහටම මාව දැනෙන කවුරු හරි මේ ලෝකේ ඉන්නවද ඉන්නවා කියලා හිතන්න පුළුවන් මට මාව දැනෙන විදිහට මාව දැනෙන කවුරු හරි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා හිතන්න පුළුවන් නෑ එතකොට මට මාව දැනීම කාට විතරයිද ඒක නෙන්න නේද ඒක මට විතරක් තියෙන එකක් බලාගෙන ගියහම මේක මහා තනි වෙච්ච ලෝකයක් නේද? ඉතින් මේ වගේ තත්ත්වයන් යටතේ අපිට අපි ඉන්නේ වැරදි සිතුවිලි වල. අපි මේ ලෝකේ ගැන අනුමාන කරන් ඉන්නේ. එතකොට මම තව උදාහරණයක් කියන්නම්. මට කෙනෙක් ගැන අදහසක් ඇති වෙනවා. අහවලා මට ගොඩක් සමීපයි, ගොඩක් ළඟයි, එයාගේ හිතේ මං ගැන මෙන්න මේ වගේ ගොඩක් හොඳ හැඟීමක් තියෙනවා පිළිමුකෝ ලෙන්ගතු හැඟීමක් තියෙනවා මෙච්චර ලෙන්ගතු හැඟීමක් තියෙනවා කියලා ආදරණීය හැඟීමක් තියෙනවා කියලා මං හිතාගෙන ඉන්නවා දරුවෙක් කියලා හිතන්න මං කොහොමද ඒක දැනගත්තේ ඒ වගේ අදහසක් මට ඇවිල්ලා තියෙන්නේ මොනවා මොනවයි මොන වගේ දේවල් වලින්ද එයාගේ කතාවෙන් සහ හැසිරීමෙන් ක්‍රියාවෙන් නේද කතාවෙන් ක්‍රියාවෙන් තමයි මම ඒක මතක තියලා තියෙන්නේ. ඒ කියන්නේ කයෙන් සහ වචන වලින්. හිත පේන්නේ නැහැ. ඒකත් එහෙමයි නේද? ඔව්. එතකොට එයා කයෙන් කයෙන් සහ වචනයෙන් ක්‍රියා කරන විදිහට එයාගේ හිත ගැන මම හිතාගෙන ඉන්නවා. එහෙම මනින්න පුළුවන් දෙයක. ඒක හරිද කියලා බලන්න අපි දැන් දෙන්නෙක් තුන් දෙනෙක් එක තැනක ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා අපි දැන් මෙතන කියලා මට බයිනවා. බයිනකොට මෙතන ඉන්න ඔක්කොටම ඇති වෙන්නේ එකම දේ දැකලා සමහර අය ගහන්න පයින්නවා සමහර අය බලින්න පයින්නවා නේද? එකම හැඟීම ඇවිල්ලාද දැන් දෙන්නෙක් දෙන්නෙක් ගහන්න පැන්නොත් එකම හැඟීම ඇවිල්ලාද ඒක කරන්නේ? නෑ නේද? එකම සිද්ධිය වෙනකොට බලන්න එකම සිද්ධිය වෙනකොට සමහරු බයින්ඩ් පටන් ගන්නෙ වෙන කෙනෙක් බයින්ඩ් පටන් ගන්නවට වැඩිය අඩු හැඟීමකදී. නේද? අර හොස්ස ළඟින් මැස්සා යනවා කියන්නේ ඉවසන්න බෑ යාට. අන්න ඉවසන්න බෑ කියන්නේ. එකම සිද්ධියේදී සමහර අයට ඉවසන්න පුළුවන් සමහර අයට ඉවසන්න බෑ. එකම ගානට දැන් ඔකම වෙනත් පැත්තකින් කියන්න. කය එකම ඉරියව්වේ තියලා එකම වචන ටික කියලා බුදුන් වදිනවා කියලා හිතන්නකෝ අපි. දැන් කයත් එක ඉරියව්වේ වචනත් එකම තාලෙට කට්ටියගේ ඇති වෙන හැඟීම් එකද වෙනස් එහෙනම් කායික ඉරියව්වයි වාචසික ඉරියව්වයි සරසම කරපුවාම හැඟීම එක වෙන්න ඕනේ හරි විදිහට නේද නමුත් එහෙම වෙන්නේ නෑ එහෙනම් මම කෙනෙකුට ගහනවා නම් ගහනකොට මට ඇති වෙන හැඟීමත් වෙන කෙනෙක් ඒ පුද්ගලයාට ගහනකොටම ඒ පුද්ගලයාට ඇති වෙන හැඟීමත් දෙක දෙකක් එහෙනම් ඒ දෙක දෙකක් එහෙනම් නේද ඒක ඉතා පැහැදිලි අපිට එහෙනම් කෙනෙක්ගේ වචන සහ ක්‍රියාවන් වලින් ඒ කෙනාගේ තුල තියෙන හැඟීම හොයන්න පුළුවන්ද බෑ එහෙනම් මම්මට අහවලා ගොඩක් ලෙන්ගතුයි කියලා හැවි මොනවයින්ද වචන වලින් සහ ක්‍රියාවෙන් මම් මගේ වචන සහ ක්‍රියාවන් පාවිච්චි කරන්නේ මෙන්න මේ ගාන හැඟීමක් ආපුහම මම දැන් කෙනෙක්ගේ කරකින් අත තියන්නේ මට මේ වගේ හැඟීමක් ආවහම මම යම් හැඟීමක් ඇවිල්ලා කාචාරි කරෙන් අත තියනවා ලෙන්ගතු හැඟීමක් ඇවිල්ලා එයාත් ඉක්මනට එයාගේ අතරම මගේ කරෙන් තියනවා මම හිතන්නේ මට වගේම හැඟීම ඇවිල්ලා තමයි ඒක කරේ කියලා එහෙම හිතන්න පුළුවන්ද එහෙම හිතන එක හරියද වැරදි අපිට ළඟ ඉන්න මිනිස්සු මයින්ඩ් බෑ කියන්නේ මට ආදරය කියලා දැනෙන දෙයක් තියෙනවා ඒකෙන්ද මට රිදෙන ස්වභාවයක් තියෙනවා. මට රාගය කියලා දැනෙන දෙයක් තියෙනවා. නේද? ඒකෙන්ද මම මුලා වෙන ස්වභාවයක් තියෙනවා. අනිත් අයටත් ඒ විදිහටමයි රිදෙන්නේ, ඒ විදිහටමයි මුලා වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. හා. එහෙනම් මං හැබැයි එහෙම හිතාගෙන ඉන්නවා. නේ? එතකොට කොයි වෙලාවක හරි මට කියන්න පුළුවන්ද මෙන්න මේ වචනේ මට පුළුවන් නම් ඇයි ඔහෙට බැරි කියලා. අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන වචන තමයි මට පුළුවන් නම් ඒ වට බැරි කියලා. මට පුළුවන් වුණාට ඔයාලට බැරි වෙනවම තමයි. ඇයි? මගේ තියෙන හැඟීම් සහ අනිත් අයගේ තියෙන හැඟීම් එකම සිද්ධියේදී වෙනස් විදිහට ඇති වෙන හින්දා. ඒකින්ද අපි අනුමාන කරගෙන හැමදේම අඳුරේ ඉඳගෙන කරවලේ ඉඳගෙන ඇස් දෙක පියාගෙන මේ වස්තුවක් මෙහෙම අල්ලලා මේක මේකයි මේක මේකයි කියලා කියනවා වගේ අපි අනුමාන හැඟීම් ඇති කරගෙන මේ ජීවත් වෙනවා මේවා මෙහෙමයි මෙහෙම මෙහෙම වෙන්න ඇති වෙන්න ඇති වෙන්න ඇති කියලා. මැරෙනකම්ම ඉන්නේ අනුමාන වලින්. බොරුද දන්නේ නැහැ මං කියන්නේ ඇත්තද දන්නේ නැහැ. ඒක චෙක් කරගන්න කොහොමද ඒක පරීක්ෂා කරගන්නේ? තමන්ගෙන්ම අහන්න. නේද? ගොඩකල් ආශ්‍රය කරපු කාව හරි එක්කෙනෙක්ව හරි මේ වෙනකොට තමන්ගේ වයසට වයසක ඉන්නවනේ කට්ටිය නේද අවුරුදු 5 විතර ඉඳන් අපි දැනගෙන ආශ්‍රය කරන්නේ මිනිස්සුම එක දිගට ආශ්‍රය කරපු අම්මා හරි තාත්තා හරි දැන් ආශ්‍රය කරන්න පටන් ගන්න කොච්චර කල්ද තාමත් පුළුවන් ද අම්මව හරි තාත්තව හරි හරියටම තේරුම් ගන්න? පුළුවන්ද? බෑ නේද? එහෙනම් අපි ඉන්නේ අඳුරේ. අපි ඉන්නේ අනුමාන ජීවිතවල. නේ? ඇයි ඒ? විනිවිද පේන්නේ නැති තැනක අපි ඉන්නේ. ඉතින් අපි ලොකු උත්සාහයක් ගන්නවා හඳුනගන්න. ඒකත් එක්ක අපි ලොකු මුලාවක වැටිලා ඉන්නවා. බැරි දේවල් කරන්න කියලා. හිතාගෙන ඉන්නවා මේක මෙහෙමයි මෙහෙමයි කියලා හිතාගෙන අන්තිමට අපිම කියනවා හිතේ හැටියට කවුද හිතුවේ මෙහෙම ඇති කියලා. කවුද හිතුවේ? ඔය රැවටෙන්නේ ඒක තමයි. දැන් මේ සමාජය අරගෙන බලන්න නොයෙකුත් දෙනා නොයෙකුත් ක්‍රියාකාරකම් වල ඉන්නවා. හැමෝම මේ ළඟින් ඉන්න ළඟින් ඉන්න කෙනත් එක්ක කතා කරනකොට ඉන්නේ බුදුම සැකයකින්. මේ මාත් එක්ක ඇවිල්ලා හොඳට කතා කරලා මෙයා මේ අහවල් කට්ටියත් එක්ක ඉන්න කෙනෙක් තමයි අහවල් විදිය කෙනෙක් තමයි අහවල් විදිය කෙනෙක් තමයි කිය කිය සැකෙන්මයි අර බලන්නේ. ඇයි එහා පැත්ත පේන්නේ නැහැ. ඉතින් අපිට මේ මහා විකාර ජීවිතයක් ගෙවන්න වෙලා තියෙන්නේ. හවුද නැද්ද? එහාටත් නැති මෙහාටත් නැති කොහාටත් නැති ජීවිතයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන වග අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේක තුල ඉඳගෙන අපිට සිද්ධ වෙනවා අපේ චින්තනය එක එක එක එක එක එක වෙනස් විදිහට තියෙන මේ චින්තනය ටික ටික ටික ටික ටික ටික මේ කරදරකාරී නැති චින්තනයකට පත් කරගන්න. සසර මෙහෙම හිටියට මොකද අපිට මේ ජීවිතයේ සිද්ධ වෙන මේ වැරද්ද හින්දා සමහර විට අපිට උපදින හැඟීම් නිසා ප්‍රාණඝාත කරන්න, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප, සුරාපානය ආදී දේවල් වලට අපි ඇදිලා යනවා. නේද? ඒ ඇදිලා යෑම අපේ සිත්වල ඇති වෙන හැඟීම් නිසා. එවැනි සිත් රහතන් වහන්සේට ඇති වෙන්නේ නැහැ. හරි. එවැනි සිත් ඇති වෙන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේගේ චින්තනය ඉහළින් තියාගෙන අපිට සිද්ධ වෙනවා නේද? මොකද රහතන් වහන්සේ අනතුරෙන් මිදිච්ච කෙනෙක්. අපි අනතුරේ ඉන්න කෙනෙක්. මොකක්ද අනතුර? මේ ජීවිත අවසානයේදී ඊළඟ භවය මා භයානක දුක් සහිත. හ්ම්. දැන් මෙහෙදී නම් අපි උද්ඝෝෂණ කරනවානේ මේ එහෙම බෑ ඉල්ලීම් ඕනේ කියලා කෑ ගහලා නේද? එහෙම කිසිදු උද්ඝෝෂණයකට ඉඩක් නැති ස්වභාව ධර්මයෙන්ම දුක් විඳින්නම සකස් වෙච්ච ජීවියෙක් බවට පත් වෙන්න දෙන්න කඩක් තියෙන උදාහරණයක් ගත්තොත් හරකෙක්. ඉපදිලා දවස් කීපයක් යන ඉස්සෙල්ලා කණුවක ගැට ගහ ගන්නවද නැද්ද? නේද? ටික දවසයි නිදැල්ලේ ඉන්න තියෙන්නේ. ඊට පස්සේ කනුව වටේ තමයි ඉන්න තියෙන්නේ. ඊළඟට අධික වැඩ අරගෙන මරණයට දානවද නැද්ද? වැඩ ගද්දිත් ඊටාම අසාධාරණද නැද්ද? නේද? ඊටාම අසාධාරණ එක. අර කරත්තේ බැඳලා උඩ යනකොට නැත්තම් නගුලේ බැඳලා ඇවිදගෙන යනකොට කොච්චර අමාරුද නාතින්න බෑ. නේද? මැරතනයක් යන අයට සෙම පෙරෙනවනේ. නේද? වැක්කිරෙනවනේ මේ සෙම සොටු ආදිය තියෙනවනම් වැක්කිරෙනවා. ඒ වගේ දැකලා තියෙනවද කරත් යන සතාට සෙම වැක්කිරෙනවා. ඒත් අපි අපිට මොන හරි බඩුවක් උස්සගෙන යනකොට අමාරු නම් බිමින් තියෙනවා. පිටකල ඉඳලා යනවා. එයාට ඒව නැහැ. නේද? ඒව නැහැ. යන්තම් නවතින්න හිතුවොත් කෝටුපාර නැත්නම් වලිගෙන් අල්ලලා වලිග දෙකට නමනවා. පිටිපස්සේ නේද? දැකලා තියෙනවනේ. කොහොම රිදෙන්නේ නැද්ද? පිටින් යන්න ඕන දුවන්න ඕනේ. එතකොට හරක් අයිතිවාසිකම් පිළිබඳව උද්ඝෝෂණයක් එහෙම දැකලා තියෙනවද කොහොමද? කට්ටියම ඇවිල්ලා වටරවමකට ඇවිල්ලා අපිට මේ වගේ අසාධාරණ කරන මොකද කරන්න බෑ. කට්ටියට එකතුලා එන්නද එකාට එක අදාසු මාරු කරගන්නද බෑ. ආවත් කියන්න පුළුවන් උඹ බෑ කියලා විතරයි. අපි දන්නේ මොකටද මේ ආවේ උද්ඝෝෂණයට ආවේ කියලා. <laughs> ඒ ඒ ඒ හිර වෙච්ච ජීවිත. එවැනි ජීවිතයකට මාව වැටෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් ගොඩාක් වැඩියි. බුදුහාමුදුර දේශනා කරනවානේ. නියපොත්තර ගත්ත පස් පිටක් තරම් පොඩි ප්‍රමාණයක් තමයි මනුෂ්‍ය ජීවිත ලැබිලා තියෙන අයගේ. නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න කියලා. ඉතින් එහෙනම් අපි ඉන්නේ අවදානම්ම තැනක. හරි බේරගන්න කවුරුවක්වත් නැහැ. මේ ජීවිතය අනතුරේ වැටුණොත් එහෙනම් බේරගන්න කිසිමම කෙනෙක් ඇත්තේ නැහැ. මේනම් අනිත් එක තමයි මෙවැනි කාලයක තමයි රහතන් වහන්සේගේ චින්තනය පිළිබඳව අපිට දැනුවත් කිරීම තියෙන්නේ. රහත් උත්තමයන්න් වහන්සේ නමකගේ ලෝකය දකින ආකාරය පිළිබඳව දැනුවත් වීම තියෙන්නේ මේ කාලේ විතරයි. ඒ කියන්නේ බුද්ධෝත්පාද කාලයක. බුද්ධෝත්පාද නැති කාලයක අපි උත්පත්ති ලැබුවොත් ඒ වගේ කතාවක් කොහේවත් නැහැ. දැන් එහෙමද දැන් ඒ කතාව තියෙනවා. හරිද? අවශ්‍ය නම් ඒ කඩයිම දක්වා යන්න හිත සකස් කරන ක්‍රමවේදය තියෙනවා. හරි. අවශ්‍ය නම් ඒ කඩයිම දක්වා යන්න හිත සකස් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක හරියට මේ වගේ මම දකින්නේ තාත්තා කෙනෙක් බොහෝ වෙහෙස වෙලා වෙහෙස වෙලා වෙහෙස වෙලා කුඹුරක් සකස් කරලා ඒක හාලා ඒකේ ඉහලා ඒකේ අස්වැණු නෙලලා ඉතින් හරියට මහන්සිලා මේ ගොයම රැකලා අන්තිමට අස්වැණු නෙලලා ගෙදරටත් ගෙනල්ලා වී කොටලා බත් උයලා මේසුඩින් තියලා ළමයෙකුට කියනවා දැන් කන්න. මේ ළමයා ඇවිල්ලා ඉඳගෙන කියනවා ආනන්ද කම්මැලි අනලා උස්සලා කට දා ගන්න කම්මැලි කියනවා. මොනවා හිතේද අර අර හම්බ කරපු කෙනාට නේද මේ බත උපද්දවපු කෙනාට මොනවා හිතේද නේද අන්න ඒ වගේ තමයි සාරාංශකේ කල්පලක්ෂයේ කාලයක් තිස්සේ පෙරම්දම් පුරලා අනන්ත අප්‍රමාණ වෙහෙස වෙලා ධර්මය උපදවාගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන සියලු දේ දේශනා කරලා සකස් කරලා අවශ්‍ය කොහොම කරලා තියෙද්දී බුද්ධ ශාසනයේ අපි කියනවා කම්මැලි වගේ භාවනා කරන්න කම්මැලි මේ වැඩේ කරගන්න කම්මැලි කියලා නේද ඒ වගේ තමයි. ඉතින් මේකින්ද මේ කාලේ අපිට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය ලැබිලා තියෙන වෙලාවේ අපේ හිත වෙනස් කරන්න ඕනේ. හරි? හිත වෙනස් කරන්න ඕනේ හිත වෙනස් කරන්න කරන ක්‍රමවේදයක් තියෙනවා සම්පූර්ණයෙන් වෙනස් කරන ක්‍රමවේදයක් තියෙනවා රහතන් වහන්සේගේ චින්තනයට අපේ චින්තනය සමාන්තර කරගන්න ඕනේ ඒකේ ලොකු අපගමනයක් තියෙනවා රහතන් වහන්සේගේ චින්තනය මෙහෙම තිබේ නම් අපේ චින්තනය ඒකෙන් ගොඩක් ඈතයි. ඒකට කියනවා අපගමනයක් කියනවා. හරි? එතකොට ඒක ටික ටික ටික ටික ටික ටික ලං කරන්න ඕනේ. එහෙම අරමුණක් අපිට තියෙන්න ඕනේ. ඒකට රහතන් වහන්සේලාගේ චින්තනයන් පිළිබඳව අපිට යම් ඉවක් තියෙන්න ඕනේ. හරි? ඒ අරමුණු කරගෙන තමයි අපි සත්‍යානුපස්සනාව පිළිබඳව සාකච්ඡා කරන්නේ මේ දිනවල. දැන් අද ආරම්භ කරන විරාගානුපස්සනාව. ඒ විතරක් නෙවෙයි ඊට කලින් අපි කතා කරා සත්‍ය විසුද්ධිය ගැන. මේ දෙක මැද අපි කතා කරා සිහිය, නුවණ, වීරය කියන කාරණා තුන පිළිබඳව. ඉතින් කෙනෙකුට අවශ්‍ය කරන තමන්ගේ ජීවිතය අවශ්‍ය තැනට ලං කරගන්න අවශ්‍ය කරන බොහෝ ධර්ම කරුණු අපි ධර්මයේ ආශ්‍රය කරගෙන සාකච්ඡා කරමින් හිටියා. දැන් අනුපස්සනාව කියන්නේ මොකක්ද කියලා මේ අත් හොඳටම දැන් දන්නවා. අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය පිළිබඳව කරන අනිත්‍ය පිළිබඳ ඇති කරගන්න අදහස අනිච්චාවන පස්සනාවට වැටෙන්නේ නැහැ. අනත්තාවන පස්සනාවට වැටෙන්නේ නැහැ. නේද? පුද්ගල ද්‍රව්‍ය පිළිබඳව පරමාර්ථ ධර්මයන්ව යම් ත්‍රිලක්ෂණයක් අවබෝධ වෙනවද? අන්න ඒකට කියනවා අනුපස්සනාව කියලා. ඒ පිළිබඳ අවධානය යොමු කරන එකට කියනවා අනුපස්සනාව කියලා. හරිද? පරමාර්ථ ධර්මවල. එහෙනම් විරාගානුපස්සනාව කියන්නේ ඒත් එහෙම එකක් වෙන්න ඕනේ. අපි ගිය සතියේ පුරාවට කතා කරා නිරෝධානුපස්සනාව කියලා. නිරෝධානුපස්සනාවෙන් ඇති වෙන්නේ කලකිරීම කියලා අපි කිව්වා. මොනවා කෙරෙහි කලකිරීමද? පංච පාදානස්කන්ධය කෙරෙහි කලකිරීම කියලා අපි ගිය ගිය සතිය කතාවේ නිරෝධානුපස්සනාවේ නිබ්බිදානුපස්සනාව. නිබ්බිදානුපස්සනාවෙන් ඇති වෙන්නේ කලකිරීම. මොනවා කෙරෙහිද? සංස්කාරයන් කෙරෙහි අපි බොහෝ වශයෙන් කතා කරා. ඒකට සංස්කාරයන් කෙරෙහි ඇතිවන්නා වූ කලකිරීම කියලා කියන්නේ අපේ හිත සාමාන්‍යයෙන් ගත්තාම සංස්කාරයන් කෙරෙහි සතුට වෙනවා. ඒකට කියනවා නන්දිය කියලා. අන්න ඒ නන්දිය තමයි දුරු කෙරෙන්නේ නිබ්බිදානුපස්සනාවෙන්. මොනවා කෙරෙහි තියෙන සතුට වීමද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන සතුට වීම. ඒක අපි ගිය සතියේ සාකච්ඡා කරා. සාමාන්‍ය ජීවිතයේදී උනේ මොකද්ද බලන්න යම් දෙයක් පිළිබඳ සතුටක් ඇති වුනහම හරි ඒ සතුට ඇති වෙච්ච දේ පිළිබඳව ටික දවසකින් මොකක්ද වෙන්නේ ඉස්සෙල්ලාම සතුට වෙනවා දැක්කහම දැන් බලන්න අපි හිතමු කවුරුදු තරුණ තරුණ පිරිමි ළමයෙක් කියලා මේ තරුණ පිරිමි ළමයා යම් කිසි තැනකදී ජීවිතේ පළවෙනි වතාවට එයාගේ හිතේ සතුටක් ඇති වෙන විදිහට ගැහැණු ළමයෙක්ව දකිනවා හරි දැක්කහම දැන් මොකක්ද උනේ සතුටක් ඇති වුණා. හේද නැහැ මොනේ. පොඩි කාලේ තිබෙන නැති ප්‍රශ්නයක් වෙන් ඇවිල්ලාද? ඇයි එහෙම උනේ? මේ මෙච්චරනේ ඉන්නේ. බලලා කියන්න. නේද? තරුණ කාලේදී, ඊටාම තරුණ කාලේ ජීවිතේ පළවෙනි වතාවට ගැහැණු ළමයෙක් නම් පිරිමි ළමයෙක් පිළිබඳ, පිරිමි ළමයෙක් නම් ගැහැණු ළමයෙක් පිළිබඳ දැක්ක පමණින් සතුටක් ඇති වෙනවා. ඇයි ඒ? තරුණ කාලේදී. රාගාදී කෙලෙස් ධර්ම පහළ වෙලා පුංචි කාලේ තිබෙ නැති එක. කොහේ තිබිලා පහළ වුණාද? තාත්තා කියලා දුන්නාද? පුතේ දැන් ඔයා ලොකුයි. දැන් ගහලා මේක හම්බුණා සතුටක් ඇති කරගන්න. නේද? අම්මා කියලා දුන්නාද දුව දැන් දැන් පිරිමි ළමයෙක් දැක්කම සතුටක් ඇති කරගන්න ඕන කාලය ඇවිල්ලා තියෙන කියලා කියලා දුන්නාද? නෑ. ඉබේද? ඉබේද ආවේ? තිරිසන් සත්තුන්ටත් මේක තියෙනවා. කවුරුත් කියලා දෙලා නැහැ. ඉබේද ආවේ? ඉබේ. නෑ ඉබේ නෑ. අන්න ඒ අතීත සංසාරගත අවිද්‍යාව හේතු කොටගෙන හරිද? අවිද්‍යාව හේතු කොටගෙන උපදනා වූ තණ්හාවක්. ඒකට හේතුුනේ කොහේ අවිද්‍යාවද? සසර. නේද? සසර අවිද්‍යාව මෙන්න මෙහි තණ්හාව හැදුවා. ඇත්තටම එහෙමද නැද්ද? නේද? සසරේ අවිද්‍යාව ඒ අවිද්‍යාව නැති කරගෙන තිබුණේ නෑ. ඒක නිසා මෙන්න මේ මේකෙහි තණ්හාව ඇති වුණා. ඒ තණ්හාව නිසා මොකද උනේ? කිසිම දෙයක් නෑ. දැන් අඩුම ගානේ අම්මා කිරි දෙනකොට නම් කිරි රසයවත් දිවට දැවුණා කියන්නේ. නේද? මේ රූපයක් කෙරෙහි මේක උනේ. ඇහැට පේන රූපයක් නිසා මේක උනේ. ඒත් එහෙනම් එතන උනේ මොකද්ද? අවිද්‍යාව හේතු කොටගෙන මේ රූපෙින්ද සතුටක් ඇති වුණා. සතුට ඇති වෙච්ච ගමන් මේ ළමයා මොකද කරේ? ආය හැරිලා බැලුවා. ආය හැරිලා බැලුවා. නේද? මේක නිකන් හරියට උපකරණයක් වගේ අර පැත්ත බලනකොට මෙතන සතුට උපදිනවා. නේද? හිතේ මේක තියෙන්නේ. ඒක තේරුන්නේ නැහැ. දකින්නකොට සතුට උපදිනවා. නේද? දැන් වාර ගාණක් වාර ගාණක් මේ විදිහට මේ විදිහට මේ විදිහට මේ විදිහට මේ විදිහට දැක්කහම හ්ම් ඒ සතුටෙහි ඇලෙන ගතියක් එනවද නැද්ද ඇලෙන්නේ මොකේද ඇලෙන්නේ සතුටේ හරිද වෙන එක නෙවෙයි ඇලෙන්නේ අර රූපයත් එක්ක නම් ඇලෙන්නේ සතුට නැති වුණා නම් හ්ම් නේද සතුට නැති වුණා නම් ඒ රූපය අවශ්‍ය වෙන්නේ නැහැ එහෙනම් අපි සතුටේ ඇලෙන්නේ හරිද? එතකොට අපි කියන මේ මේ වස්තුව කෙරෙහි තණ්හාවක් ඉපදුනා කියලා. ඒ තණ්හාව ඇලීමක් බවට පත් වුණා. මේ ඇලුනේ පංච උපාදානස්කන්ධෙහි. නිබ්බිදානුපස්සනාව වඩන කෙනාට ඔන්න ඔය සතුට අහවර වෙනවා. හරි? සතුට වීම සිද්ධ වෙන්නේ නැහැ. නන්දිය දුරු කරනවා කියන්නේ ඒකයි. නිබ්බිදානුපස්සනාව වඩන කෙනාට අපි ගිය සතියේ කතා කරපු ඒ සතුට නැති වෙලා යනවා. විරාගානුපස්සනාව කියලා කියන්නේ ඒ පංච උපාදානස්කන්ධයේහිම ඇලිම අයින් වෙන එකටයි. සතුට කියන්නේ එකක් ඇලිම කියන්නේ තව එකක්. ඇලිමට කියනවා රාගය කියලා, සතුට කියනවා නන්දිය කියලා. හරි? එතකොට විදර්ශනා ප්‍රඥාවෙන් සංස්කාරයන් පිළිබඳව රාගය ඇලීම හරිද? අන්නේ ඇලීම තදාංග ලෙස නැත්නම් ඒ ඇලීම නොඇලීමෙන් හිර කරලා අයින් කිරීමට කියනවා තදාංග විරාගය කියලා. හරි? එතකොට ඊළඟට ඒ සංස්කාරයන්ගේම ක්ෂණිකව බිඳීම තේරුම් අරගෙන තේරුම් අරගෙන ඒ ක්ෂණිකව බිඳීම නිසාවෙන් ඒක දැකලා ක්ෂණිකව බිඳි බිඳි යනවා කියලා දැකලා අන්න ඒ බිඳීම හේතුවෙන් ඇතිවන්නා වූ යම් කිසි ආකාරයක නොඇලීමක් මං ඇලෙන්න බෑ මේ බිඳි බිඳි යන එකේ ඇලෙන්න ඇලෙන්නේ නැහැ නොඇලීමක් හිතේ ඇති වෙනවා. අන්න ඒකට කියනවා කය විරාගය කියලා. හරි. අරකට කියනවා තදාංග විරාගය කියලා. මේකට කියනවා කය විරාගය කියලා. යම් කිසි ආකාරයක නිවන් දැකීමක් හේතුවෙන් නැත්තම් සත්‍ය අවබෝධ කර ගැනීමක් හේතුවෙන් යම් ආකාරයක රහතන් වහන්සේගේ තියෙන ස්වභාවයට ඇත්ත අවබෝධ වෙලා ඇත්ත තේරිලා ඇලිම අයින් වෙනකොට කියනවා නිස්සරණ විරාගය කියලා. ඒ වගේම කොයි හරි වෙලාවක මාර්ගසිත පහළ ඇති වෙන වෙලාවේ අන්න ඒ තනත්තාට ලෝකෝත්තර මාර්ගසිත උපදින වෙලාවේ අර තිබ්බ රාගය අර තිබ්බ දේශය කැපිලා යනකොට අන්නේ කැපිලා යෑමෙන් ඇතිවෙන කැපිලා යෑම කියන එකට කියනවා සමුච්ඡේද විරාගය කියලා. විරාගානුපස්සනාවේදී මම මෙහෙම කිව්වට ඒ තරම් ඒක ඔලුවට ගන්න එපා වුන්නේ නැහැ. විරාගානුපස්සනාවේදී අපි බලාපොරොත්තු වෙන දේ තමයි විශේෂයෙන් වැඩිපුරම සදාංග විරාගය කියන එක සහ කය විරාගය කියන එක. ඒ කියන්නේ පංච පාදාන ස්කන්ධය. හරි දැන් අනුපස්සනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේහි විරාගානුපස්සනාවයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන නොඇලීමේ ලක්ෂණ අපේ හිතේ පහළ වෙන්න ඕනේ පංච උපාදානස්කන්ධ කෙරෙහි. අම්ම ගැන නෙවෙයි. තාත්තා ගැන නෙවෙයි. හරිද? අපි මේ කතා කරා ඊයේ පෙරේදා ගිය සතියේ මේ වැඩසටහනේදීත් මේක කොහොමද අපි කතා කරන්නේ? මම මෙහෙම කියවුවොත් පාසලක් ගැන අපි හිතනවා නැත්නම් පිරිසක් ගැන හිතනවා මේ සියලු පිරිස අහවල් පක්ෂයේ ඉන්නේ කියලා කියන්න පුළුවන්කම තියෙන්න නම් මොකද කරන්න ඕනේ? මෙතන ඉන්න මුළු කණ්ඩායමම අහවල් කෙනාට පක්ෂව කටයුතු කරන කණ්ඩායමක් කියලා කියන්න පුළුවන් වෙන්න නම් මම මොකද කරන්න ඕනේ? එක එක්කෙනත් එක්ක එක එක්කෙනත් එක්ක කතා කරලා බලලා මම කියනවා මම මේ මුළු කණ්ඩායම ගොඩක් මෙතන තියෙන මේ හැම කණ්ඩායමකම කුඩාම ඒකකය තමයි පුද්ගලයා. කුඩාම ඒකක ටිකම ගැන මම බැලුවා. ඒ ඔක්කොම මෙන්න මේ පැත්තටයි බර. ඒක නම් මේ ඔක්කොමලා මේ පැත්තට යන කට්ටියක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. කුඩාම ඒකකේ බලපෑම විතරද? අපේ ජීවිතේ කුඩාම ඒකකය මොනවාද? අපේ ජීවිතේ කෑලි කෑලි කෑලි කෑලි කියලා කඩාගෙන කඩාගෙන කඩාගෙන කඩාගෙන කඩාගෙන යනවා. කඩාගෙන ගියාම කුඩාම ඒකක මොනවාද? පංච උපාදානස්කන්ධය. හරි. මේ ශරීරයේ කුඩාම එකකේ තමයි රූපය. හරි මේක බිඳගෙන බිඳගෙන බිඳගෙන ගියොත් කුඩාම එකකේ තමයි රූපය. ඊට අමතරව මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන වේදනා. නේද? ඊළඟට මේ ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන සංඥා. මේ ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන ආදරය ආදී තරහ ආදී සංස්කාරා මේ ශරීරය ආශ්‍රය කරගෙන හට ගන්නා වූ විඥාන. මේවා තමයි කුඩාම ඒකක. අන්න ඒ කුඩාම ඒකක මගේ සිතින් දැන. ඒ කුඩාම ඒකක වලට මම හිත යොමු කරලා අන්න ඒ වාගේ විඳියාම හේතුවෙන් මට ඒ පිළිබඳ තියෙන ඇල්ම අයින් වෙනවා නම් අන්න ඒක තමයි විරාගානුපස්සනාවේ සිද්ධ වෙන දේ. ඉරාගමන පස්සියෝ වාසය කරනවා කියන්නේ ඒක. ඇල්ම අයින් කරගෙන වාසය කරනවා මොනවද? ඇලීම නැහැ. සතුට වීම නෙවෙයි. නිබ්බිදාන පස්සනාවෙන් එන්නේ සතුට වීම අයින් වෙන එක. විරාගාන පස්සනාවෙන් වෙන්නේ ඇලීම අයින් වෙන එක. හරි. ඒතර පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇලීම අයින් වෙන්න නම් ඒකේ මේ බිඳි බිඳි යෑම නැත්තම් ඇත්තටම නිබ්බිදාව කලකිරීමමයි අපි කියන්නේ අතනිබ්බින්දති දුක්ඛේ සමග්ග විසුද්ධිය කියලා. කලකිරීමමයි ඊළඟ පියවර තමයි ඇලිම අයින් වෙන එක. කලකිරිච්ච ගමන් සතුටු වෙච්ච දෙයක් ගැන කලකිරිච්ච ගමන් ඇලිම අයින් වෙනවා. ඒක නේද අපේ තාත්තලා හිතුවක්කාර දරුවෝ ගැන කියන කතාවක් දන්නව නේද? දරුවා එක දිගට එක දිගට එක දිගට හිතුවක්කාර වුණා. මොන්නව කරලවක්වත් හදන්න බැරි මට්ටමටපත් වුණා. අන්තිමට මේ පියවරු කියනවා අහලා තියෙනවද මම තුන් මාසේ දාන්න උනා. මගේ එකෙක් නෙවෙයි ඔය කියලා මං සලකනවා ඊට පස්සේ. මං දානේ දීලා අයින් කරලා දැම්මා. ඇයි ඒ? කලකිරිච්ච හින්දා. නේද? කලකිරිච්ච දේ ළඟ තියාගන්නේ නැහැ. කලකිරිච්ච දේ මොකද කරන්නේ? කලකිරිච්ච දේ ගැන තියෙන ඇලීම යම් දැන් බලන්න අපි හිතවත් දෙයක් හිතවත් කෙනෙක් කෙරෙහි බොහොම ඇලීමෙන් ඉන්නවා. එයා එක් දිගට හිතුවක්කාර වැඩ කරනවා මං කියන දේ අහන්නේ නැහැ මට එන්න එන්න එන්න එන්න කලකිරෙනවා කලකිරිලා ඒ කලකිරීමත් එක්ක ටික දවසක් යනකොට මොකද වෙන්නේ කලින් තිබ්බ ඇලීම නැති වෙනවා නේද පංච උපාදානස්කන්ධයේ හිතේ කලකිරෙන්න ඕනේ ඒ කලකිරීමත් එක්ක මොකද වෙන්නේ ඒකේ තියෙන ඇලීම පංච උපාදානස්කන්ධයේ හිතේ තියෙන ඇලීම අයින් වෙනකොට අපි කියනවා විරාගානුපස්සීව ඉන්න කෙනා කියලා එතකොට මේක හටගන්නේ කොයි තැන ඉඳලාද මේ කියන දේ හටගන්නේ මේ කියන தත්වයටපත් වෙන්නේ කොයි විදර්ශනාවේ කොතන ඉඳලාද කියලා අපි දැනගන්න ඕනේ. හරි? දැන් ඔන්න මට ඕන වෙනවා සත්‍යවිසුද්ධිය ගැන කතා කරපු දේ නැවත වතාවක්. සීලවිසුද්ධිය, චිත්තවිසුද්ධිය, ditthිවිසුද්ධිය, කාංකායතන විසුද්ධිය, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා එනවා. ඇවිල්ලා පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපි දන්නවා නාම රූප පරිච්ඡේදය, පච්චේ පරිග්‍රහ ඥානය, සම්මර්ෂණ ඥානය, අන්න ඊට පස්සේ එන උද්‍යව්‍ය ඥානය කියලා එකක්. අන්නේ උද්‍යව්‍ය කියන ඇතිවීම නැතිවීම කියන ක්‍රියාවලිය තමන්ට දැනුණා නම් දැනෙන විදිහට අරමුණු කරන්න පුළුවන් නම් අන්න ඒ උද්‍යව්‍ය ඥානයේදී උද්‍යව්‍ය මට්ටමටපත් වුනහම තමයි අපිට පංච උපාදානස්කන්ධය අත්දකින්න ගානට අපි එන්නේ ඊට මෙහා එහෙම වෙන්නේ නැහැ. අන්න ඒ පංච උපාදානස්කන්ධය අත්දකින්න ගානට ආපුවාම ඒකේ තියෙන ත්‍රිලක්ෂණය අපි කොයි හරි වෙලාවක ඒ පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය තමන්ගේ හිතෙන් ප්‍රකට කරගන්නකොට අන්න අර ඇලීම නැති වෙනවා. ඒක ටිකක් ඉහළ තැනක්ද නැද්ද? නේද? ඒතර විරාගානුපස්සීව වාසය කරනවා කියන්නේ ඉහළ තැනක් හැබැයි මාර්ග අවස්ථාව නෙවෙයි. මාර්ග අවස්ථාව නෙවෙයි. එහෙනම් අපි එතෙන්ට යන උද්‍යව්‍ය ඥානය දක්වා අපේ සිත වර්ධනය කරගන්න ඕනේ මේ ඉහළ මානසිකත්වයකට එන්න නම්. දැන් එතකොට අතහරිමුද වැඩේ මොකද කියන්නේ? නේද? අතහැරලා දාමුද? නැහැ. අතහැරලා දාන්නට කමක් නැහැ වෙන විසඳුම තිබේනම්. හරි. මේ ජීවිතේ අපි යම් ප්‍රමාණයකට හෝ වර්ධනය කරගෙන තිබ්බොත් කුසලයන් ඊළඟට ලැබෙන ජීවිතයේදී ඒවා ගැන ඇහෙනකොට ඒවා ගැන අරමුණු වෙනකොට අපිට ඉක්මනට අර කුසලයන් නැగిලා යනවා. දැකලා තියෙන සමහර අය ඉක්මනට භාවනාව වර්ධනය වෙනවා සමහර අය ඉක්මනට විදර්ශනාව තේරෙනවා නේද? Taman ගැන හොඳට තේරෙනවා. ඒ ඒ පොඩි කාලේ ඉඳන්ම සමහර අය ධර්මයට ගොඩාක් නැඹුරු වෙලා සාන්ත ජීවිත ගත කරනවා. සමහර අය එහෙම නැහැ. එතකොට ඒ තමයි සංසාරගත පුරුද්ද. ඒකින්ද මේ ඉගෙන ගන්න එකක්වත් අහ කියන ඒවා නෙවෙයි. අහ කියන ඒවා නෙවෙයි මේ ඉගෙන ගන්න හැම එකක්ම මරණයෙන් මතු යම් තැනකදී විදර්ශනාවකට හේතු වෙනවාමයි. හරි. එහෙනම් අපි බලා ගන්න ඕන දැන් මේ කියන தත්වයන් යටතේ මම කොහොම හරි කරලා මගේ මේ ජීවිතය කාලය තුළ විරාගානුපස්සීව වාසය කරන්න දැන් උත්සාහ කරන්න ඕනේ හිමීන් බලන්න පැවරුමක් ඕනේ සමුද දවසට අනිවාර්යයෙන්ම අපි පැවරුමක් කියලා කතා කරන දෙයක් තියෙනවා මම කොච්චර පංච උපාදානස්කන්ධය කෙරෙහි නොයැලෙන ගති ලක්ෂණ තියනවද මගේ කියලා බලන්න ඒකට ගියවතාවේ වගේම වේදනාවට හිත යොමු කරලා ඒ කියන්නේ සැප වේදනාවට අරින්න නැතුව ඉන්න කියන එකයි මේ කියන්නේ. දැන් උත්සාහ කරන්න වෙනවා. සැප වේදනාවේ කෙරෙහි කලකිරීම ඇති වෙන්න ඕන ගිය සතියේ අපි කරපු කාරණාවත් එක්ක ඒ කලකිරීමත් එක්ක අපි පුහුණු කරොත් සැප වේදනාවේ ඇලෙන්නේ නැතුව ඉන්න ඕන. හරි මොකද්ද මේ සැප වේදනාව? ඇයි සැප වේදනාව නොඇලිය යුත්තේ කතකේ? මොන වේදනාව කියලා ගත්තහම හරියටම පරමාර්ථ ධර්මයක් තමයි. නේද? මේක අත්දැක්කද කියලා බලන්න. සැප වේදනාවෙහි ඇලීම ඇයි ඇයි සැප වේදනාවේ ඇලෙන්නේ නැති වෙන්න ඕන කියලා බලන්න සැප වේදනාවෙහි ඇලීමෙන් ඒ ඒ වස්තු ග්‍රහණය වෙනවා අපිට ඇලෙන්න දෙයක් තියනවද කියලා බලන්න මේ ජීවිතේ මට ඇති වෙන සැප වේදනා මොනවා හරි තියෙනවා නම් නැතුව නෙවෙන්නේ චක්කු සෝත ගාන ජීවයා කායමන කියන ඉන්ද්‍රියන් හරහා බොහෝ සැප වේදනා අපිට ඇතිලා තියෙනවා ඒ මොනවා හරි සැප වේදනා තියෙනවා නම් මේ වෙනකොට මේ ජීවිතේ අපිට ලැබිලා තියෙන ඒ සැප වේදනා එකක්වත් එක මොහොතක්වත් පවත්වන්න පුළුවන් ඒවා ඇති වෙනවා නැති වෙනවා නේද ඒවා වේගෙන් මොකද වෙන්නේ වෙනස් වෙනවා නේ දැන් උදාහරණයක් මේ දැන් දකින්නදී මාත් නටනවා දැන් මගේ ඉස්සරහා ඉන්න පිරිසත් නටනවා මේ බණ අහන ගම ඇයි මේ නලියන්නේ අපි ඔක්කොම නලියනවා දැන් මමත් මේ කකුල අරන් මේ පැත්තෙන් තියාගත්තා අනිත් පැත්තෙන් තියාගත්තා ඇයි මේ නලියන්නේ ඔන්න එක ඉරියව්වක ඉරියව්වකට හදාගත්තා විතරයි ඔන්න ඔහොම කළා හදාගත්තා විතරයි දැන් ආ දැන් සැපයි නේ චුට්ටකේ මොකද වෙන්නේ මේකේ ඉන්න බෑ මේකෙින්ද බැරි හින්දා මොකද කරන්නේ? ආයනිත් පැත්තට හදා ගන්න ඕනේ. ආයනිත් පැත්තට හදන මේ දන්න කාලේ ඉඳන් තේරුනොත් යම්කිසි කෙනෙකුට දන්න කාලේ ඉඳන් මේක හදාහතු තමයි මම මේ ඉඳලා තියෙන බලනකොට. නේද? දුක් වෙනකොට ආය හදනවා. දුක් වෙනකොට ආය හදනවා. මේ ඔක්කොම ඉරියව් මාරු කිරීම කියන්නේ එහෙම එකක්ද නැද්ද? එහෙනම් සැප වේදනාව කියන එක නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මට උනහෙට තියාගත හැකිද? නැත. නිබඳව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. නේද? හරි. ඊළඟට බලන්න සැප වේදනාව ලබා දෙන්න අපි නොඒකුත් වස්තු අපේ ජීවිතයට එකතු කරගන්නවා. එකම දේ නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත පෙන්නනවා අසවනවා එකම දේ නේද? එහෙම පෙන්නකොට අපිට ලොකු සතුටක් තියෙනවා. හැබැයි හැමදාම පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා එක දවසක් පෙන්න ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මොකද කරන්නේ මෙයා? අපිට. ඒ දෝනවා. නේද? එක දවසක් පෙන්න ගන්න බැරි වුණොත් රිදවනවා. අපි කවුරු හරි කෙනෙකුට හැමදාම කැම ටිකක් දෙනවා කියන්නේ. හැමදාම කැම දීලා දීලා දීලා මම මං හරි කන්නේ නැතුව කවුරු හරි පුද්ගලයෙකුට අපි කැම දෙනවා. හරිද? අසන්න පුද්ගලයෙක් කියන්නේ ඒකට හැමදාම දෙනවා. හැබැයි කවදාකවත් ඒක අනිවාර්ය කරපිකන්නේ මම සත්භාවයෙන් කරන්නේ. ඊට පස්සේ එක දවසක් කොහොම හරි මට යාට ඒ වෙලාවට කැමති ගිහින් දෙන්න බැරි වෙනවා. මම පෑ දෙකකින් තුනකින් විතර යනවා ඒ පැත්තට. ගියාම මේ පුද්ගලයා මට බායිනවා බැනින්නක් හරිද? හ්ම් ගේන්න නැත්නම් ගේන්නේ නැහැ කියන්න ඕන මම නැත්නම් මොකක් හරි ක්‍රමයක් හදා ගන්නවා. අද මම පුරුදු වෙලා නැති හැමදාම මට කැමයක් ගේනවා කියලා මට ඉතාම අසත්පුරුෂ දෙස්තර බයිනවා. මෙච්චර දවසක් මම කැම දීලා සතුටු වුණා. මේ බැනුමෙන් පස්සේ මොකද වෙන්නේ? මට ආ කලකිරෙනවා නේද? ඒ කලකිරීමත් එක්ක මෙච්චර දවසක් මම මේ පුද්ගලයාට ඇලිලා හිටියා මෙයා නේ මම වෙනදාට මෙයා මං කැම අරන් ගියම් පුන්නානේ මෝදනා කරනවා මගේ ඔළුව අත ගන්නවා මට හොඳ සලකනවා. හරි? ඒ හින්දා මං ඇලිලා හිටියා. මේ විදිහට තා අසත්පුරුෂ විදිහට බැන්නට පස්සේ මොකද වෙන්නේ? ඇලීම නැති වෙනවා. ඇලීම නැති වෙනවා. නේද? නොඇලීමක් බවට පත් වෙනවා. ඒ වගේ ඇයි අපිට මේක තේරෙන්නේ නැත්තේ? මේ ඇහැ කනනාසය දිව ශරීරය හරහා මම හිතට එකම කෑම දුන්නා කාලාන්තරයක්. හරි? හැබැයි එක දවසක් දී ගන්න බැරි වෙච්ච ගමන් මොකද කරේ? මාව තද්ද බල විදිහට රිදෙව්වා නේද? දැකලා දැකලා දැකලා දැකලා එක දවසක් දැක ගන්න බැරි වුණාට සදීම රිදවනවා. හවුද නැද්ද? එහෙනම් කවුරු වගේද? අර අසත්පුරුෂ මනුස්සයා වගේ. එහෙනම් සැප වේදනාව නැවත නැවත නැවත නැවත හදලා දෙන්න ඕනේ. එක දවසක් හරි හදලා දෙන්න බැරි වුණොත් එයා මාව හොදටම රිදවනවා. එහෙනම් ඒක අල්ලගන්නද තියෙන්නේ, කරකිරෙන්නද තියෙන්නේ? වේදනාව කෙරෙහි කලකිරිය යුතුයි අපි. කලකිරෙන්න ඕනේ. ඒක දිහා හරියට බලපු කෙනෙකුට තේරෙනවා ඒක මේ වේදනාව කියන්නේ ඇලෙන්න ඕන එකක් නෙවෙයි ඒක නොඇලෙන්න ඕනේ ඒක අන්න අර කලකිරීම ආපු ගමන් මොකද වෙන්නේ අපිට ඒක පිළිබඳ නොඇලීම ඇති වෙනවා හරිද තව එකක් බලමු ඒකටම තව උදාහරණයක් ගමු දැන් අපි අර කෑම ගිහින් දෙනවා කියන එක්කෙනෙකුට එයාට මං එක වේලයි ගිහින් දුන්නේ එයා දැන් මට නීතියක් දානවා තෙවේලක් ගේන්න ඕන කියලා. තව ටික දවසක් ගියාම නීතියක් දානවා දවසකට තුන් සැරයක් ඕන කියලා. හරිද? එන්නෙන් එන්නෙන් මෙයාව පෝෂණය කරන එක ලේසි වෙන්නේ නැහැ. එතකොටත් මට මොකද වෙන්නේ? කලකිරීමක් ඇති වෙනවා. අහන මෙයාත් අංගේ කෙනෙක්ව මට දවසකට එක සැරයක් දැක්කහම සැප වේදනාවක් ඇති වුණා. මම ඒකද දවසකට එක සැරයක් එක සැරයක් හැමදාම බල බල හිටියා. මොකද මේ සැප වේදනාව ගන්න. දැන් මගේ හිත මොකද කියන්නේ? දවසක දෙසරයක්වත් බලන්න කියනවා. නැත්තම් බෑ. නැත්තම් රිදවනවා මාව. මාව තදින් රිදවනවා. දවසක දෙසරයක් දකින්න කියලා. දැක්කේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. දැන් මම මොකද කරන්නේ? ඉතින් මේකට අහු වෙලා දවසක දෙසරයක් බල බල ඉන්නවා. දැන් මොකද කරන්නේ? තුන් සැරයක් බලන්න කියලා මගේ හිත බල කරනවද නැද්ද? නේද? අනිත් එක තමයි නැති වුණොත් ඇති වෙන දුක බලපු වාර ගාන වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න නැති වුණොත් ඇති වෙන දුක එන්න එන්න අඩු වෙනවද වැඩි වෙනවද එන්න එන්න වැඩි වෙනවා එහෙනම් දැන් මෙයාව මෙයාව නවත්තන්න බැරි තත්යකට මම ඇවිල්ලා තියෙනවා හරි එතකොට ඒ කියන්නේ මේ මිනිස්සයා දවසකට තුන් සැරයක් ගෙනාවේ නැත්නම් දැන් මට රිදවනවා දැන් මං අහුවෙලා ඊළඟට තව මොන හරි 10ටත් ඕනේ 3ටත් ඕනේ පාර හරි දැන් නැති වුණොත් අදින් රිදවනවා. එහෙනම් මෙයා සත්පුරුෂයේද අසත්පුරුෂයේද? ඒ කියන්නේ අපේ මේ ඉන්ද්‍රියන් වලට කොච්චර දේවල් දුන්නා? මදි දේනවා දේනවා දේනවා මං සැප වේදනා හද හද දේනවා දේනවා දේනවා දේනවා. ඒ දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙන්න නැති වුණොත් ඇති වෙන දුක වැඩි වෙනවා. නේද? නැති වුණොත් ඇති වෙන දුක වැඩි වෙනවා. හරි. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය අර නපුරු මිනිහා වගේද නැද්ද? හොඳ පෙන්නම් හිටිය නපුරු මනුස්සයා වගේද නැද්ද? අන්න ඒ ලක්ෂණ අපි අරන් බලන්න ඕනේ. ඒ ලක්ෂණ අරන් බලනකොට මට තේරෙනවා මේක නවත්තන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ කොහේවත්වත් නැති බව. මේ ක්‍රමවේදය නවත්තන්න පුළුවන් කෙනෙක් නෑ. කොච්චර ධනය තිබ්බත් කොච්චර බලය තිබ්බත් හැමදාම දෙන්න ඕනේ. නේද? ඉතින් දී ගන්න බැරි වෙන දවසක් එනවා කොච්චර ධනෙ තිබ්බත් බලය තිබ්බත් වයසට යනකොට දී ගන්න බැරි වෙනවා. සැප වේදනාව හදලා දෙන්න බැරි වෙනවා. එතකොට නැවත ලොකු දුකකටපත් වෙනවා. නේ? ඉතින් ඒකින්ද අපි අපි හොඳින්ම තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි මම කිව්වේ. ඒ කාරණාව අනුව අපේ ජීවිත ගැන ඒ කියන්නේ අපිට ලැබිලා තියෙන දේවල් ගැන කලකිරීමක් නෙවෙයි නොඇලීමක් ඇති වෙන මට්ටමට හිත වර්ධනය කරගන්න ඕනේ. අන්න එතකොට කියනවා විරාගානු පස්සිය හැබැයි මොනවා කෙරෙහිද වේදනාව කෙරෙහි සංඥාව කෙරෙහි සංස්කාරය කෙරෙහි විඥානය කෙරෙහි මෙන්න මේ දේවල් කෙරෙහි. එතකොට එහෙනම් මෙතෙන්ට ළඟා වෙනවා මට කවදා හරි මොකද මට මේ ලෝකයේ තියෙන සියලු දේවල් පිළිබඳව නොයේකුත් ඇලීම් තියනවා නැවත බැලීම් නැවත ඇසීම් නැවත විඳීම් ඉවරක් නැතුව තියෙන ඒවා පිළිබඳ විරාග සංඥාවක් උපදවා ගන්න ඕනේ ඒකටලා විරාගානුපස්සනා දක්වා මේක අරගෙන යන්න ඕනේ මොකද්ද විරාගය කියන්නේ රැලීම කියන එක එහෙනම් මේ සතියේ පැවරුම තමයි ඔය වේදනාව ගැන අපි කලකිරෙන විදිහට ගිය සැරේ අපි මෙනෙහි කරා හරිද දැන් අද බලන්න ඕනේ හෙට දවසේ දේශනාව නැවත ආරම්භ වෙන්න කලින් හෙට දවස අපි දන්නවා පොහෝ දින ඒ නිසා අනිද්දා ධර්ම සාකච්ඡාව වෙනකොට තියෙන දේශනාවක්මයි එතකොට ඒ දේශනාව ආරම්භ වෙන්න කලින් අපි මේක අත්හදා බලන්න ඕන ටිකක් දුර. හරි අත්හදා බැලුවොත් ඊළඟ දේශනාවේදී අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. අත්හදා බලනවා කියන්නේ මොකක්ද? මේ වේදනාව ගැන හෝ අපි දැන් කතා කරේ වේදනාව ගැන ඊළඟ දවසේ අපි වෙන එකක් ගැන කතා කරමු. ටිකක් හරි වේදනාව ගැන කතා කරමු. වේදනාව ගැන අර මං කියෝ විදිහට මේකේ සැප වේදනාවට ඇලෙන හැටි ඊළඟ සැප වේදනාව එන්නෙන් එන්නෙන් එන්නෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් ඉල්ලන හැටි නේද? එක දවසක් දී ගන්න බැරි වුණොත් දුක් විඳින හැටි ඒවත් ඒවා සහ ඒ ටිකත් එක්ක අපි ගිය සතියේ කරපු නිබ්බිදාවට අදාළ කාරණා ටිකත් මතකද වේදනාව මම ප්‍රස්තාරයක් වගේ අඳින්න කිව්වා. එතකොට වැඩියෙන් තියෙන්නේ දුක් වේදනාවක අන්න ඒ කලකිරීමත් මිශ්‍ර කරගෙන හොඳින් මේක විදර්ශනා කරපුවාම මේ වේදනාව ගැන වේදනාවෙහි නොඇලීම ඇති වෙනවා. අන්නේ නොඇලීම කොච්චර මගේ ඇති වෙලා තියෙනවද කියලා ටිකක් හරි පිරික්සලා බලන්න ඕනේ. මට මේ වේදනාවල් ගැන මේ මේ මේ මේ වැඩේම කොහොද මේ වේදනාවල් ගැන නොඇලීමක් නෙවෙයි මේක තියෙන තනිකරම නේද රස කෑම හොයන්නේ මොකටද ඉඩම් කඩම් හොයන්නේ මොකටද මේ ඔක්කොම මොන මොනවද දෙල්ල තියෙන්නේ සැප වේදනාව කෙරෙහි ඇලිච්ච ස්වභාවයක් තියෙනවා ඉතින් ඒකින්ද ඒක නොඇලීම බවට පත් කරගන්න නම් පුංචි ඒකකයක දිවක්වත් නොඇලීම බවට පත් කරන්න නම් විරාගානුපස්සීව වාසය කරන්න ඕනේ හරි ටික තේරෙන්න ඇති කියලා මම හිතනවා කොහොම හරි කරගෙන ගියොත් යම් ආකාරයක තේරුම් ගැනීමක් සිදු කරගන්න පුළුවන් වෙයි. හොඳයි. අද දවසේ ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය මෙතකින් නිමවටපත් වෙනවා. මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා මේ ධර්මය සාකච්ඡා කරමින් කටයුතු කරපු සියලු දෙනාටම ඒ අයගේ දායකත්වය නිසා තමයි අපි මේ අද දවසේ මේ ධර්මය පින්නන්ත ඔබ කෙරෙහි අරගෙන එන්නේ. එවනම් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරපු අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු හැමදිනාටම ලබා දුන්න ධර්ම දානමේ පුණ්‍ය කර්මය ඒ ඇත්තන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.